උච්ඡේද දිට්ඨි කියලා කියන්නේ අනාගත භවයක් නැහැ කියලා ගන්න සිතුවිල්ල. සාස්වත දිට්ඨි කියන්නේ භවයෙන් භවයට යන දෙයක්. පවතින දෙයක් තියෙනවා කියලා ගන්න සිතුවිල්ල. සාස්වත දිට්ඨි. උච්ඡේද දිට්ඨිය ගැන පසුගිය සතියේ කතා කළා. ඒක ඉතිරි ටික අද කියනවා. අනාගත භවයක් නැහැ කියන එක විසඳ ගන්න ඕනේ. මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒක විසඳ ගන්න ක්‍රමය තමයි මේ සිතේ ප්‍රවෘත්තිය, සිතේ පැවැත්ම කැඩෙන්නේ නැතුව නොකැඩි, නොසිඳි පවතින බව අවබෝධ වුණොත් විතරමයි උච්ඡේද දිට්ඨිය ඉන්නේ. එහෙම නැත්නම් ඒ උච්ඡේද දිට්ඨිය තියෙන පුච්චලෝ කියනවා අනාගත භවයක් නැහැ කියලා. තථාගතයන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මේ චිත්තසංතානයේ හෙවත් සිත කොහොමද නොකැඩී නොසිඳී පවතින්නේ? මේක අපි දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. මොකද මේක දර්ශනයක්. දැක ගන්න ඕනේ. අපි දන්න අපේ සිතක් තියෙනවා. හැබැයි කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න බෑ. තියෙන බව දන්නවා. එහෙනම් සිතේ පැවැත්මක් තියෙනවා. ඔය පැවැත්ම අතරමඟ නතර වුණොත් මේ රූප කයෙන් වැඩන්නේ. ඒක ඊට පස්සේ පොළවට යට කරන්න වෙනව නැත්තම් ගිනි තියලා පුච්චන්න වෙනවා. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ? කැඩෙන්නේ නැතුව තව භවයකට සම්බන්ධ වෙන්නේ කොහොමද? අන්න ඒක දැනගත්තාම අනාගත භවයක් තියෙනවා කියලා නියත වශයෙන්ම දකිනවා නුවණින්. බුද්ධියෙන් දකිනවා. සිතේ පැවැත්මට අවශ්‍ය කරන ඇහෙන් දකින රූපත්. ඒකට කියන්නේ චක්කු විඥාන. සිතේ පැවැත්මට අවශ්‍ය වෙන කනින් අහන ශබ්දත්. සත විඥාන. සිතේ පැවැත්මට අවශ්‍ය වෙනවා නාසයෙන් ගන්න ගඳ සුවඳත් ගාන විඥාන. සිතේ පැවැත්මට අවශ්‍ය වෙනවා දිවෙන් ගන්න රසය පිළිබඳ දැනගැනීමේ සිත් ජීවහා විඥාන. ඒ සිතේ ප්‍රවෘත්තියට අවශ්‍ය වෙනවා කය මූලික වෙලා හටගන්න සිත් කාය විඥාන. මනස මූලික වෙලා හටගන්න විඥාන මනෝ විඥාන. මෙන්න මේ විඥාන නොකැඩී නොසිඳී පවතින්නේ කොහොමද? අපි ඇහෙන් විඳිනවා. ඇහෙන් විඳිනවා අපි. කනිනුත් විඳිනවා. නාසයෙන්ුත් විඳිනවා. දිවෙනුත් විඳිනවා. ශරීරයෙන්ුත් විඳිනවා. අරමුණු වලිනුත් විඳිනවා. යමෙක් විඳිනවද? ඒක හඳුනා ගන්නවා. හඳුනා ගන්නවට කිව්ව සංඥා කියලා. විඳිනවට කිව්ව වේදනා කියලා. ତර විඳිනවද විඳින දේ හඳුනා ගන්න. මේක සොම්නස්ද මේක දොම්නස්ද මේක මැදහත්ද? එහෙම හඳුනා ගන්න. විඳින දේ. හඳුනාගන්නේ සංඥාවෙන්. එතකොට සිත බලවත් වෙනවා. සංස්කාර. විඳිනවා හඳුනා ගන්නවා බලවත් වෙනවා. එතකොට විඥාණයට වැඩ තියෙනවානේ. විඳින්නත් උපකාර වෙන්නේ විඥාණය. يعني චක්කු විඥාන. හඳුනා ගන්න උපකාර වෙන්නේත් විඥාණය. සිත බලවත් කරන්න උපකාර වෙන්නේත් විඥාණය. ඒතර විඥාණය පවතිනවා වේදනාව හැවත් විඳීම උඩ. විඥාණය පවතිනවා හඳුනා ගැනීම හෙවත් සංඥාව උඩ. විඥාණය පවතිනවා සංස්කාර හෙවත් කර්ම උඩ. සංස්කාර කිව්වේ කර්මවලට. කුසල සංස්කාර, අකුසල සංස්කාර. කුසල කර්ම, අකුසල කර්ම. කුසල චේතනා, අකුසල චේතනා. කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. බලවත් කරන්න. එතකොට විඥාණයට වැඩේ දැන් විඥාණයට වැඩ තියෙන්නේ එතකොට මේ භවයේ විතරද? නෑ. විඳින දේ හඳුනාගත්ත හඳුනාගත්ත දේ තුල සිත බලවත් වුණා. කර්ම හේවත් කර්මපත. කර්මපත කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් සිතුවිලි වලට කියනවා කර්මපත කියලා. කර්ම කිව්වොත් ප්‍රතිසන්දියක් අරන් දෙන්න බෑ ප්‍රවෘත්තියක් අරන් දෙන්න පුළුවන්. කර්මපත කියන එක බලවත්, ශක්තිමත්, ප්‍රබලයි. ඒකට කිව්වා චේතනා. ඒකට පුළුවන්කම තියෙනවා ප්‍රතිසන්දියක් අරන් දෙන්නත් පුළුවන් ප්‍රතිසන්දිය ගත්ත තැන ඉඳලා පැවැත්ම ගෙනියන්නත් පුළුවන්. හරි කියනවා ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය ආදී වශයෙන් තියෙනවා. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය නොකැඩී නොසිඳී පවතිනවා. දැන් නොකෙඩී නොසිඳී පවතින බව තවදුරටත් පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින්. පටිච්චසමුප්පාද ධර්ම ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. එහෙනම් අපි ඇහෙන් විඳලා ඒව හඳුනා ගන්නවා. ඒ අනුව සිත් බලවත් කරනවා. ඒතර වේදනා, සංඥා, සංස්කාර. එහෙම තියෙනවද? ඒවට කියන්නේ නාම ධර්ම. කණෙන් ශබ්ද අහලා සිත බලවත් කරනවා. සමහර අය හොඳ දෙයකට සිත බලවත් කරනවා. කණෙන් ශබ්ද අහලා. සමහර අය නරක දෙයකට සිත බලවත් කරනවා. කනෙන් අහපු නරක දේවල් වලට සිත බලවත් කරොත් අකුසල කර්ම. බැනුම් අහලා නිකා ඉන්නේ. කනෙන් හොඳ දේවල් ඇහුවත් ඒකටත් බලවත් වෙනවා. කනෙන් ඇහුවත් නරක දේවල් ඒකටත් බලවත් වෙනවා. බැන්න නින්දා කළා අපහාස කළා. එතකොට දැන් ඒව හඳුනාගත්තා. ඒ අනුව සිත බලවත් වෙනවා. එතකොට බලවත් වෙන්නේ මොකද්ද? දේශය. අර හොඳ මිහිරි දේවල් අහලා සිත බලවත් වුණොත් તો මිහිරි දේවල් පිළිබඳව විඳිනවා හඳුනා ගන්නවා බලවත් වෙනවා ලෝභයෙන් බලවත් වෙනවා ඉතින් ලෝභයෙන් දේශයෙන් බලවත් වෙනවා කියන්නේ මෝහයෙන්ුත් බලවත් වෙලා නිතින්නේ ලෝභයයි දේශයයි නැති තැන තමයි මෝහයත් නැත්තේ ලෝභයක් තියනවා දේශයක් තියනවා නම් එතන මෝහෙත් තියෙනවාමයි දැන් ඒතර විඥාණයට පැවැත්මක් තියනවද ඔව් කොහමද මේ පැවැත්ම ඉන්නේ? විතර්ක කරනවා. කල්පනා කරනවා. ඒතර කල්පනා කරනකොට සිතට වැඩ තියෙනවා. සිතින්නේ කල්පනා කරන්නේ. ඒකනේ තථාගතයන් වහන්සේ එක අවස්ථාවක කියන්නේ රැයට දුම් දානවා. දවල්ට ගිනි ගන්න. ඒ රැයට කල්පනා කරනවානේ හෙට කරන්න තියෙන දේවල්, විඳින්න තියෙන දේවල්, කරන්න තියෙන දේවල් කල්පනා කරනවා. ඒකට කියනවා රැයට දුම් දානවා. ඉතින් දවල්ට ඒවා ක්‍රියාත්මක කරනවා රැයට ගිනි ගන්න. ඒතර නාසයෙන්ුත් අපි හොඳ පැත්තටත් හරවනවා නරක පැත්තටත් හරවනවා. සුගන්ධයට සුගන්ධය විඳිනවා. හඳුනා ගන්න. ලෝභය බලවත් වෙනවා. ඒ ගන්ධය පිළිකුල්. දුර්ගන්ධයි. එතකොට දේශය බලවත් වෙනවා. ඉතින් මේ දෙකට ඉඩ දුන්නාම මෝහයත් බලවත් වෙනවා. අකුසල මූල ධර්මම වැඩෙනවා විඥාණයට වැඩ. විඥානයේ ක්‍රියාත්මකයි. එතකොට අකුසල මූල ධර්ම හෝ කුසල මූල ධර්ම ඔයින් එකක් අරගෙන භව දෙකක් සම්බන්ධ කරගන්න. ඉතින් භව දෙකක් සම්බන්ධ කරනවා නම් ප්‍රවෘත්තියක්වත් පැවැත්මක් තියෙනවද? නොකැඩී නොසිඳී පවතිනවද? මේක හරියට දැනගන්නත් ඕනේ, දැකගන්නත් ඕනේ. කර්ම විභාගය අතිශය ගැඹුරුයි. නමුත් තරමක් හරි දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. වෙනවද නැද්ද කියන එක. දිවෙන් රස විඳිනවා. විඳින දේ හඳුනා ගන්න. හඳුනාගත්තාම එතන සිත බලවත් වෙනවා. කොහොමද? මිහිරි නම් රසය ආසාවෙන් බලවත් වෙනවා. නැවත නැවත නැවත හොයනවා. ඒ දිවෙන් ගත්ත රසය අමිහිරි නම් අප්‍රිය නම් දේශයෙන් බලවත් වෙනවා. මේවා නම් එපා. හෙට මේවා හදන්න එපා. කියනවා එහෙම. දේශයෙන් බලවත් වෙනවා. ඒතර ඒ පිළිබඳව විතර්ක කරනවා, ඒ පිළිබඳව ਵਿਚාර, කල්පනා කරනවා, සොයා බලනවා. විඥාණයට වැඩ. ඒතර ඇලුනොත් ලෝභය, ගැටුනොත් දේශය. දෙකම තියෙනවද? දෙකම තියෙනවා. ශරීරයෙන් පහස ලබලා ඒ පහස සුවදායක නම් ආසාවෙන් බලවත් වෙනවා. කර්ම සකස් කරන්නේ. ඒ පහස අප්‍රිය නම් අමනාපන දේශයෙන් බලවත් වෙනවා. එතකොට විඳින දේ හඳුනාගත්ත හඳුනාගත්ත දේ බලවත් වුණා. එතකොට විඥාණයට වැඩ. ඇයි? විතර්ක කරනවා. කල්පනා කරනවා සොයා බලනවා. කල්පනා කරන්නේ සොයා බලන්නේ මනසින්. විඥාණය. එතකොට වේදනා සංඥා සංස්කාර විඥාන හතරක් තියෙනවද? එහෙනම් අර දාරුචිරියට කිව්වා වචනයක්. දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කිව්වා. අපි තාම එතනට ආවේ නැහැ. අන්න විඥානයේ වැඩ නැවැත්තුවා. ඒ කියන්නේ විඥානයේ පැවැත්ම නැවැත්තුවා. ඒ නවත්තන ක්‍රමය තමයි තථාගතයන් වහන්සේ දාරුචිරියට කිව්වේ තාම කෙටියෙන්. ඇයි දාරුචිරිය දරපතුරු ඇඳගෙන නිහිටි ඒක තමයි නිවන කියලා හිතාගන්නේ. වස්ත්‍රත් අයින් කළා. දරපතුරු ඇඳගෙන. කිලෝමීටර් මම 400 ගණක් විතර පයින් ආවේ. බුද්ධ කියන වචනේ ඇහිලා. ඇවිල්ලා ඒතකොට තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාත වඩින අවස්ථාවේ මේ ආවේ. ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ බණ ටිකක් අහන්න මම මෙච්චර දුර ඉඳලා ආවේ. මට බණ පොඩ්ඩක් කියන්න. නෑ මම බණ කියන වෙලාවක් නෙමෙයි පින්ඩපාත යන වෙලාවක්. දෙවෙනි වරත් ඇහුවා. අනේ මට පොඩ්ඩක් කියන්න. මම හරියාස ඔබ වහන්සේ පින්ඩපාතේ වැඩලා නැවත එනකම් මං ජීවත් වෙයිද දන්නේ මට ඊට ඉස්සෙල්ලා මේ ධර්මය තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මට පොඩ්ඩක් කියන්න. තුන්වෙනි පාරක් කිව්වා. ඊටාම කෙටියෙන් කියන්නකො පොඩ්ඩක්. ඒ ඇති කිව්වා. එහෙනම් දැක්කොත් දැක්ක කියලා ගන්න කිව්වා. ඇහුණොත් ඇහුණා කියලා ගන්න කිව්වා දැනුණොත් දැනුණා කියලා ගන්න කිව්වා. දිටේ දිට්ටමත්තා සුතේ සුදමත්තා මුතේ මුදමත්තා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා කිව්වා. හරි කිව්වා ඇති කිව්වා. කියනකොට රහත් වෙලා ඉවරයි. ඇයි අපිට බැරි උනේ තාම? විඳිනවා හඳුනා ගන්නවා බලවත් කරනවා. ඉතින් බලවත් කළා ඉතින් විඳිලා හඳුනාගෙන බලවත් කළා ඊට පස්සේ පන්සලට එනවා නිවන හොයන්න. නිවන තියෙන පන්සලේ නෙමෙයි. Taman ළඟ. තේරෙනවද කියන්නේ? ඔව්. කයනොත් විඳිනවා ඒක සමුදු නම් එතන සිත ඇලෙනවා. ආසාවෙන් බලවත් වෙනවා. අමිහිරි නම් අප්‍රිය නම් දේශයෙන් බලවත් වෙනවා. ඒ හඳුනාගන්නේ නරක දෙයක් හැටියට, ඉවත් කළ යුතු දෙයක් හැටියට හඳුනා ගන්න. ඒ අනුව බලවත් වෙනවා විඥාණයට. විඥානයේ ප්‍රවෘත්තියක් තියෙනවා. මනසින් අරමුණු ගන්නවා අරමුණු ඉටු වුණා නම් සතුටුයි. අරමුණු ඉටු වුණේ නැත්තම් අමනාපයි අප්‍රියයි ගැටෙනවා. ඒ හඳුනාගත්තා. ඔන්න අරමුණු ඉටු වුණා. මේ අරමුණු ඉටු වෙන්නේ ඒ සංඥාවෙන් හඳුනාගත්තා. ඒතර බලවත් කළා සංස්කාරයක්, කර්මයක්. කුසල කුසල. අලෝභ අධේශ මොහත් එක්කත් බලවත් වෙනවා. ලෝභ දේශ මොහත් එක්ක බලවත් වෙනවා. අර අලෝභ දේශ මොහොත් එක්ක බලවත් වුණොත් කුසල පැත්තට. ලෝභ දේශ මොහයත් එක්ක බලවත් වුණොත් මේකේ මොහය වන්නේ ලෝභය දේශයයි අයින් කරොත් මොහය එතනින් ඉවරයි. තේරෙනවද? අලෝභයයි අද්වේෂයයි අයින් කළොත් අමෝහයක් නැහැ අමෝහයත් ඉවරයි එතනින්. ඒතර අමෝහය තියෙන්නේ අලෝභයයි අද්වේෂයයි තියෙන නිසා. තේරෙනවද? පැහැදිලිද කියන්නේ? එහෙනම් විඥාණයට වැඩ තියෙනවනේ. එහෙනම් මේක භව දෙකක් සම්බන්ධ කරනවා. එයි අවසාන අවස්ථාවට ගන්න අපි දෙයක් ඉතුරු කරගත්තා. ඒ තමයි කුසල කර්ම, අකුසල කර්ම. ඉතිරි කරන් තියෙන. ඒ ඉතිරි කරගෙන එකතු කරගෙන තියෙන දෙයට කිව්වා කර්ම. රැස් වෙන දේ සංස්කාර. එකතු කරගත්ත දේ සංස්කාර. ඒයින් එකක් අරගෙන ඊගාව භවයට සම්බන්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දෙකක් අතීතයට දානවා. මොකක්ද අතීතයට දාන දෙක? අවිද්‍යාවයි සංස්කාරයි. හරිද? ඒ අවිද්‍යාවයි සංස්කාරයි අපිට පෙර භවෙත් තිබ්බා. අවිද්‍යාව තිබ්බ නිසා අපි සංස්කාර හැදුවා. විද්‍යාවට ආවනම් අපි සංස්කාර හදන්නේ නැහැ පෙර භවෙ. අදටත් අපි අවිද්‍යාවයි තණ්හාවයි තියෙන නිසා තමයි අපි කර්ම රැස් කරන්නේ සංස්කාර ගොඩනගන්නේ. එහෙනම් පෙර භවයේ අපි අවිද්‍යාවට අනුව රැස් කරපු කර්මයේ ප්‍රතිඵලයක් අද භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින ප්‍රතිඵලය මොකද්ද? නාම රූප දෙකක්. සත්‍යයක් නෑ. පුච්චලයක් නෑ. ජීවයක් නෑ. ලැබිලා තියෙන කරුණු පහක්. ඒ තමයි විඥානයක්. ඒ ප්‍රතිසන්දි විඥානය ගත්තනේ. එතන ඉඳලා නාම රූප දෙක වැඩුණා. දන්නවා ඒ ක්‍රමය. දන්නව නේද? නාම රූප දෙක වැඩුණා. නාම රූප දෙක වැඩෙනවා නම් ආයතන හයක් පහළ වෙනවා. නාම රූපච්චසල ආයතන. ආයතන හයක් පහළ වුණා නම් ස්පර්ශ හයක් සිද්ධ වෙනවමයි. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා නම් විඳීම් හයක් තියෙනවමයි. දැන් එතකොට සිතට ප්‍රවෘත්තියක් තියෙනවද? අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒතකොට පෙර භවයේ නාම ධර්මයක් නාම ධර්මයක් කියන්නේ සිතේ ඇතිවන ස්වභාවයක් නේ අවිද්‍යාව කියන්නේ. ඒ අනුව සංස්කාර හැදුවා ඒත් නාම ධර්මයක්. හරිද? ඒ නාම ධර්මයන් දෙක ප්‍රතිසන්දි විඥාණය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වුණා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වුණා. නාමයේ නාමයට ප්‍රත්‍යයයි. එතකොට පෙර භවයේ ඉඳලා මේ භවයට ආවේ සත්වයේද්ද පුච්චලයේද්ද කෙනෙක්ද අර අවිද්‍යාව නැමැති නාම ධර්මයක් ඒ අනුව ගොඩනැගිච්ච සංස්කාර නැමැති නාම ධර්මයක් නිසා ප්‍රතිසන්දි විඥානයක්ද බැසගත්තේ. ඒකත් නාම ධර්මයක්. හැබැයි ප්‍රතිසන්දි විඥාණයට නිකම් බැස ගන්න බෑ. එයාට තැනක් ඕනේ. තැන හදලා දුන්න අම්මයි තාත්තයි. කලලිය. හරිද? එයා බැස්සේ එකේ. ඒතොර නාම ධර්මය අර රූප ධර්මයට ප්‍රත්‍යයයි. තේරෙනවද මං කියන එක මේ ගැඹුරුයි ටිකක්. තේරෙනව පැහැදිලිද? මව් කුසේ බැසගත්ත මව් කුසේ සකස් වුනේ කලලය. ස්ත්‍රී ඩිම්බ පුරුෂ සක්‍රාණු. දෙක ගර්භාෂයේ සංසේචනය වුණා සකස් වුනේ කලලය. ඒ කලලය සතර මහා ධාතු. එතන සත්‍යයක් නැහැ. පුච්චලයක් නැහැ. ඒ මවගත් ආහාරයෙන් ස්ත්‍රී ඩිම්බ. පියාගත් ආහාරයෙන් පුරුෂ සක්‍රාණු. දෙක සංසේචනය වුණා ගර්භාෂයේ. ඒතොර දෙකම සතර මහා ධාතු. ඒතොර අරත්තන තියෙන ගර්භාෂයේ තියෙන සතර මහා ධාතුන්ගේ සංකලනයක්. පුජ්‍යලයක් එතන නැහැ. සත්‍යයක් නැහැ. එතකොට අවිද්‍යාව පෙරභවයේ අවිද්‍යාව නිසා සංස්කාර හැදුවා. අවිද්‍යාපච්ච සංඛාරා. ඒ සංස්කාර ධර්මයන්ගෙන් එකක් අරන් ප්‍රතිසන්ද මේ මෞකසක බැස ගන්න ආකාරයයි කියන්නේ අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියලා හතරක් තියෙනවා මම මේ පෙන්වන්නේ මෞකසක බැස ගන්න ආකාරයයි මේ සිතේ ප්‍රවෘත්තිය නොකැඩී නොසිඳී පවතින බව තේරුම් කරලා දෙන්න. එතකොට ප්‍රතිසන්දි විඥානය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේත් නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. අවිද්‍යාව කියන නාම ධර්මය සංස්කාර කියන නාම ධර්මයට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. උදා වුණා පිහිට වුණා. ඒ සංස්කාර නැමැති නාම ධර්මය ප්‍රතිසන්දි විඥාණය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. උපකාර වුණා. දැන් මේකට කොච්චර වෙලාවක් ගියාද? මල හිතන්නේ කොච්චර වෙලාවක් ගියා කියලා. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒකේ ආයුෂ එක චිතක්ෂණයයි. නාමේ ආයුෂ කොච්චරද? එක චිතක්ෂණය. රූපේ ආයුෂ චිතක්ෂණ 17යි. හරිද? ඒ 17නොත් එකයි සිතේ ආයුෂ. එතකොට රූපේ ආයුෂ චිතක්ෂණ 17යි කියන්නේ තප්පරයක්. ලක්ෂයකට බෙදලා එහෙමත් පෙන්වන්න බෑ. ඊටත් වඩා අඩු කාලයක් තුළ මේ සතර මහා ධාතු නැති වෙලා නැති වෙලා යනවා. ඒ 17 නුත් එකයි සිතේ ප්‍රවෘත්තිය. ඒතොර අවිද්‍යාව නැමැති නාම ධර්මය සංස්කාර නැමැති නාම ධර්මයන් උපදවන්නේ නැහැ. තේරෙනවද? සංස්කාර අවිද්‍යාව නිසා සංස්කාර උපදින බව සංස්කාර දන්නෙත් නැහැ. අවිද්‍යාව සංස්කාර උපදවන්නෙත් නැහැ. සංස්කාර දන්නෙත් නැහැ අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා කියලා. හැබැයි අවිද්‍යාව හැර සංස්කාර උපදවන වෙන ධර්මයක්වත් නැහැ. ප්‍රත්‍ය වීමක් තියෙන. උපකාර වීමක් විතරයි තියෙන. උදව් වීමක් විතරයි තියෙන. ඉපදීමේ අදහසක් සංස්කාරයන්ට නැහැ. ඒතර අවිද්‍යාව සංස්කාර උපදවන්නෙත් නැහැ. අවිද්‍යාව සංස්කාර උපදවන බව සංස්කාර දන්නෙත් නැහැ. හැබැයි අවිද්‍යාව හැර සංස්කාර උපදවන තවත් ධර්මයකුත් නැහැ. මෙන්න මේකයි මේ ධර්මයේ තියෙන ගැඹුරු බව. හරිද? ඒතර අවිද්‍යාව නැමැති නාම ධර්මයේ එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. බිඳින්නේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙලා. තේරෙනවද? ඒකනේ අවසාන අවස්ථාවේ ආසන්න කර්මය කියලා එකක් තියෙනවා. ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය. හරි. ඒතකොට මරණාසන්න ගන්නවා අපි යම් ආරම්මණයක්. ඒතකොට ඒ අරමුණට, ඒ විඥාණයට, ඒ කර්මයට අවශ්‍ය තියෙන එක චිතක්ෂණයයි. ඒතකොට එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා සංස්කාර. අවිද්‍යාව නැමැති හේතුවෙන් සංස්කාර නැමැති ඵල ඉපදුවට ශණයෙන් හේතුවක් වෙනවා. ශණයෙන් හේතුවක් වෙනවා ප්‍රසන්න විඥාණයට. එතකොට කොච්චර වෙලාවක් යනවද චුත වෙලා ප්‍රතිසන්දි ගන්න. ආ. විඥාණය දන්නේ නැහැ. ඉපදීමේ අදහසක් විඥාණයට නැහැ. සංස්කාර විඥාණය උපදවන්නෙත් නැහැ. සංස්කාර නිසා විඥාණය උපදින බව විඥාණය දන්නෙත් නැහැ. හැබැයි සංස්කාර හැර විඥාණය උපදවන තවත් ධර්මයකුත් නැහැ. එහෙනම් බව දෙක සම්බන්ධ කරන්න කොච්චර වෙලාවක් යනවද? කච්චිතක්ෂණය යන්නේ. හිතාගන්නත් බැරි කාලයක් යන්නේ. තේරෙනවද? එහෙනම් දැන් එතකොට සිතේ ප්‍රවෘත්තිය නොකැඩී නොසිඳී තියනවද? ඒ නොකැඩී නොසිඳී ආවේ කොහොමද? එහෙන් රූප දැකලා සිත බලවත් කරා. විඳ හඳුනාගත්ත බලවත් කරා. ඒ අවිද්‍යාව හින්දානේ. ඒ අවිද්‍යාව හින්දා බලවත් කරගත්ත එකට කියන්නේ සංස්කාර. කණෙන් ශබ්ද අහලා විඳ හඳුනාගත්ත සිත බලවත් කරා. දැන් කර්ම ගොඩනගාගෙනද තියෙන්නේ? එතකොට විපාක ටිකක් හැදෙනවා. දැන් විපාක ටික තමයි වාඩි වෙලා ඉන්නේ. මමත් එහෙමයි. විඥානයක් තියෙනව නේද දැන්? නාම රූප දෙකක් තියෙනවද? ආයතන හයකුත් තියෙනවද? ඒ ආයතන හයට ස්වභාවයෙන්ම ස්පර්ශ හයක් සිද්ධ වෙනවද? ඒ ස්පර්ශය නිසා විඳීම් හයක් තියෙනවද? හ්ම්. එහෙනම් ඔක තමයි ලැබිලා තියෙන්නේ. ତොර විඥානය කියන්නේ සත්‍යයේද? හේතුන්ගෙන් හටගත් එකක්. නාම රූප කියන්නේ සත්‍යයේද? රූප කියන්නේ සතර මහා ධාතුන්. අර කලලේ මොකද්ද තිබ්බේ? සතර මහා ධාතු තිබ්බේ. දැන් ඒකනේ වැඩේ පටන් ගත්තේ ක්‍රියාව පටන් ගත්තේ ඒකනේ. ඉතින් එතන සත්‍යයේද? ආ? නැහැ. නාම එතකොට නාමය කියන එක සත්‍යයේද? වේදනාව කියන්නේ සත්‍යයේද? සංඥාව කියන්නේ සත්‍යයේද? සංස්කාර කියන්නේ සත්‍යයේද? එහෙනම් කොසත්තික්. නිසත්ව නිච්චිව. එහෙනම් ඒතර නාම රූප දෙක වැඩෙනවා. ඒ වැඩෙන තුර ආයතන හයක් පහළ වෙනවා. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ස්පර්ශ කියන්නේ නාම ධර්ම. ආයතන හයෙන් පහක් රූප ධර්ම. ඇස, කන, නාසය, දිව, ශරීරයේ රූප ධර්ම. මනස නාම ධර්මය. රූප ධර්ම පහයි නාම ධර්ම එකයි. මේ වැඩෙනවා ක්‍රියාත්මක වෙනවා. ස්පර්ශයක් සිද්ධ වෙනවා, විදීම් හයක් තියෙනවා. දැන් තියෙනවද නැද්ද? විඥානය තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශයෙන් විඳීම් හයක් තියෙනවා. එතකොට කවුද වාඩිලා ඉන්නේ? කවුද බනහන්නේ? ආ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් හේතුඵල. එතකොට දැන් අර එක චිතක්ෂණයක් තුල හටගත් සංස්කාර ධර්මයන් ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වුණා. හැබැයි ප්‍රතිසන්දි විඥාණය එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. භවයට සම්බන්ධ කරපු ගමන් ෂණයෙන් එය ඇති වෙලා නැති වෙලා ඉවරයි. හැබැයි නාම රූප දෙකට ප්‍රත්‍ය වෙලා. නාම රූප දෙකේ ක්‍රියාව පටන් අරගෙන තමයි යා නැති වෙන්නේ. හැබැයි ඒකට කියන්නේ කොච්චර කාලයක්ද? චිතක්ෂණය කියන්නේ. අතිශය වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙන මේ. මේ ක්‍රියාවලිය මම කියලා අල්ලගත්තා. මේ ක්‍රියාවලිය මගේ කියලා අල්ලගත්තා. මේ ක්‍රියාවලිය මට අයිති කියලා අල්ලගත්තා. මගේ ආත්මය කියලා ගත්තා. එතන තමයි වැරදුනේ. ඒකට තමයි දික්ටි කිව්වේ. ඒ දික්ටි. තෝක තමයි සක්කාය දික්ටි කියලා කියන්නේ. පැහැදිලිද කියන එක තේරෙනවද? ඔව්. ඒතර නාම රූප දෙකට අවශ්‍ය රූපයකට අවශ්‍ය චිතක්ෂණ 17යි සිතේ අවශ්‍ය එක චිතක්ෂණයයි. වේදනාව හෙවත් විඳීමට අවශ්‍යත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳින්නේ හඳුනා ගැනීමට ප්‍රත්‍ය වෙලා. තේරෙනවද? හඳුනා ගැනීමට ප්‍රත්‍ය වෙලා. ඒ සංඥාව නාම ධර්මයක්, ඒ සංඥාව නැමැති නාම ධර්මයේ එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි සිත බලවත් කරන්න ප්‍රත්‍ය වෙලා. සංස්කාරයට ප්‍රත්‍ය වෙලා. එතකොට ඒ සංස්කාරයන් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා විඥාණයට ප්‍රත්‍ය වෙලා. දැන් විඥාණයට වැඩේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බින්දිනවද නැද්ද? නැවත නැවත සිත් හොයනවා. එහෙන් සිත් හොයනවා. කනෙන් සිත් හොයනවා. නාසයෙන් සිත් හොයනවා. දිවෙන් සිත් හොයනවා. මනසෙන් සිත් හොයනවා. හැම මොහොතකම හොයන්නේ සිත් නෙමෙයිද? ඒතර විඥාණයට පැවැත්මක් තියෙනවා. ඒ හොයන්නේ කොහොමද? විතර්ක. රූප විතර්ක. ශබ්ද විතර්ක. ගන්ධ විතර්ක, රස විතර්ක, පොට්ටබ්බ විතර්ක, ධම්ම විතක්ක. රූප පිළිබඳව කල්පනා කරනවා. නැද්ද? ඉතින් කල්පනා කරන්නේ විඥාණයෙන්. විඥාණයට වැඩෙන්නේ. අර දාරුචිරියට කියප එක ගන්නු. දැක්කා? දැන් එහෙමද ගන්න? නෑ දැක්ක දේ පිළිබඳව හොඳට විතර්ක කල්පනා කරනවා. ලස්සන නම් හොඳට කල්පනා කරනවා. ලකුණු හොඳට දාගෙන මනසේ ඒක තරමක් ලස්සන නම් අණු ලකුණු වශයෙන් යන්තම් ලකුණු කරගන්න. සංඥාවෙන් පෝෂණය කරනවා. එතකොට සංස්කාරය බලවත් වෙන විඥාණයට වැඩේ. මේ සිත නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් විතරයි උච්ඡේද දිට්ටි දුරු වෙන්නේ නැත්නම් කවදාවත් උච්ඡේද දිට්ටි දුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ 62ක් දිට්ටි මේ දෙක තුල පැනෙව්වා. උච්ඡේද දිට්ටි 44ක් සාස්වත දිට්ටි 18ක්. දේවවාදය දෙවියන් වහන්සේ මැව්වා කියන එක ප්‍රතික්ෂේප කළා. එහෙම එකක් මේ ලෝකේ නැහැ. දෙවියන් වහන්සේ මැව්වා. මේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත. COVID-19 හෙවත් කොරෝනා දෙවියන් වහන්සේගේ කැමැත්තද? අසාධාරණයි නේ. ඈ? ඇයි මෙහෙම එකක් මෙව්වේ? ඇයි මේ ಜಾති අන්ධයෙක් මෙව්වේ? අසාධාරණයි. අම්මයි තාත්තයි හොඳ ඥානවන්තයි බුද්ධිමත් ඒ අම්මටයි තාත්තටයි මනසින් විඳවන්න මන්ද බුද්ධික දරුවෙක් ලැබුවා. අසාධාරණයි නේ. තා අම්මටයි තාත්තටයි කන් ඇහෙනවා කතා කරන්න පුළුවන් දරුවට කන් ඇහෙන්නෙත් නෑ කතා කරන්නත් බෑ. සාධාරණ දසාධාරණයි. ද හේතුඵල කර්මයට අනුරූපව සිද්ධ වෙන දෙයක්. ඒක තේරුම් ගන්න තමයි ෆින්ගල් මාක් ඇඟිලි සලකුණ. මේ ලෝකයේ වෙන කිසිම කෙනෙකුට මේක සම කරන්න බෑ තව කෙනෙකුට. ඇයි ඒ? දැන් මේ මෑතක දිහාගෙන තියෙන අලුත් මේකක්. මේ ඇහි තියෙන ස්වභාවය. ඇහි ඒකට කියන්නේ චක්කු ප්‍රසාද රූපය. ඒක ලෝකේ වෙන කිසිම කෙනෙක්ගේ ඒ චක්කු ප්‍රසාදයට සම කරන්න බෑ කියලා. ඇයි ඒ? එයාලගේ සිතුවිලි විසින් නිපදවපුවා මේවා. ඒ අයලගේ සිතුවිලි විසින් සකස් කරලා දුන්නේ මේවා. තේරෙනවද? එයා කොල්ලම් කරපු සිතුවිලි කිව්වේ කර්මවලට. ඒ අයලා කරපු කර්මවලට අනුවයි මේවා සකස් කරලා දීලා තියෙන්නේ. එතකොට එහෙනම් සියලුම දෙනා කරලා තියෙන එක කර්මද? නෑ ඒ නිසා තමයි මේ වෙනස තියෙන්නේ. තේරෙනවද? වෙනස තියෙන්නේ. ඒතර වෙනස ඇතිකලේ දෙවියන් වහන්සේගේ කැමැත්තද? හේතුඵල ධර්මයට අනුව කර්මයට අනුරූපද? කම්මස්සකතා මානව සත්තා කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මං සත්‍ය විභජ්‍යති හීනම් ප්‍රණීතායාති මහණෙනි මෙන්න සත්‍යගේ සංසාර ප්‍රවෘත්තිය දෑවැද්ද කර්මයයි අම්මයි තාත්තයි දුන්නේ එක නෙමෙයි දෑවැද්ද හිතන අම්මයි තාත්තයි තමයි දුන්නේ දෑවැද්ද කියලා නෑ කම්ම දායාදෝ කර්මෙන් අරන් ආවේ දායද අම්මයි තාත්තට උපදිනකොටම දරුවා අරගෙන ආවේ අර දන්නවනේ අර සුඛ සාමනීර එහෙම. අරගෙන ආව නේද? උපදිනකොටම අරගෙන ආවේ. අහලා තියෙනව නේද කතා? ඒතොරේ කොහොමද අරන් ආවේ? සිතේ ප්‍රවෘත්තිය නෙමෙයි දාවේ. ඔව්. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පුරාවට පාරමිතා පුරාගෙන ආවේ සිතේ ප්‍රවෘත්ති අනුව නෙමෙයිද? ආ එහෙනම් සිතේ ප්‍රවෘත්තියක් තියෙනවද? පැවැත්මක් තියෙනවද? භවයෙන් භවයට තියෙනවද? කොහොමද තියෙන්නේ? උපාදාන පත්‍ය භව. උපාදානිය. දැන් මේ දික්ටි වලින් මිදෙන්න මේ කියන්නේ දික්ටි අපි උපාදාන කරගෙන ඉන්නේ. ඒතකොට දික්ටි උපාදාන තදින් අල්ලගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ තමයි සාධාරණ දෙවියන් වහන්සේ තමයි මෙව්වේ. තවමත් තියෙනවා. සමහර අයගේ හිතාගෙන ගොඩාක් දුරට තියෙනවා. හඳහන ඒකත් ඒක දික්ටියක්. තියෙනවනේ අල්ලගෙන ඉන්නේ ඔක. ඉතින් කොච්චර කිව්වත් ඔක අල්මාරියේ තියෙනවා. ඔතල ඔතල කොලේක එහෙම නැත්තම් පොතක් අරගෙන තියාගෙන ඉන්නවා. නෑ. නාමේ කාශ එක චිතක්ෂණයයි. රූපේ කාශ එක චිතක්ෂණ 17යි. සබ්බසෝ නාම රූපස්මින් මහණෙනි මම සියල්ල නාම රූප දෙක තුල පණවනවා. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ විශ්වයේ තියෙන දෙකයි. කරුණෝ. නාමංච රූපංච. අර සෝපාකකින් ඇහුවනේ. දේ නාමකින් සෝපාක දෙකයි කියන්නේ කීයේද? සානි භාග්‍යවතුන් භාග්‍යවතුන් වහන්සේ නාමංච රූපංච සාදු සාදු කිය බුදුරජාන් වහන්සේ අවුරුදු 7යිනේ අපිට 60ක් වෙලා තේරෙන්නේ නැතාව නාම රූප දේශනේ අවුරුදු 7න් උත්තර දුන්නේ නේ නාමයයි රූපයයි විතරයි මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් රූපේ කායශ චිතක්ෂණ 17යි නාමේ කායශ එක චිතක්ෂණයයි ඒතර 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ ශාරීරිය අධ්‍යාත්මික බාහිර සියලු රූප ඇති වෙලා නැති වෙනවා. හැබැයි හේතුන්ගෙන් ආයි සකස් වෙනවා. වර්තමානයේ හේතුන්ගෙන් සකස් වෙනවා. කර්මයෙන් මේ ශාරීරියේ සතර මහා ධාතු සුද්දාස්ඨක කලාපය කර්මයෙන් අඩු වැඩි හදනවා නිරන්තරයෙන්. ඒ නිසා තමයි කෙනෙකුට කැන්සර් එකක්, කෙනෙකුට වකුගඩු, කෙනෙකුට heart තියෙනව නේද? ප්‍රශ්න හැමෝටම තියෙනවා. කෙනෙකුට පැවැත්ම අවුරුදු 5යි කෙනෙකුට මාස 2යි කෙනෙකුට මාසයයි කෙනෙක් උපදිනකොටම මලකුණක් එළියට එන්නේ කෙනෙක් අවුරුදු 80යි 90යි මේ ළඟදී බණක් කිව්ව අවුරුදු 108යි කිසිම අසනීපයක් නැහැ හොඳටම ඉඳලා රැයට කාලා නිදාගෙන තිනවා උදේ පාන්දර නිදි බෙහෙතුත් බිව්වේ නැහැලු ඒ තරම් බෙහෙතකුත් බිව්වේ නැහැලු මාස දෙකක් තුනක් විතර පොඩක් ඇවිදින්න බැරුව දරුවෝ ටික පොඩක් අතින් අල්ලන් ඇවිදගෙන තියෙනවා. ඇයි කවුද ඔක හදලෙව්වේ? ආ එතකොට චිතක්ෂණ 17ක් තුල ඉපදෙමින්දෙනවා කර්මයෙන් අඩු වැඩිය හදනවා. සිතේ පැවැත්ම තියෙන තාක්කල් මේ ශරීරේ රූප කලාප නිපදවනවා. සීත උෂ්ණ අණුව මේ ශරීරයේ රූප කලාප නිපදවනවා. රූප කලාප කීවේ සතර මහා ධාතු ඒවා සුද්දාස්ඨික කලාපයට රූප කලාප කියන්නේ. ශක්තියින් හතරක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ගන්න ආහාරයෙන් රූප කලාප සකස් වෙනවා. ඒ තමයි අපට ආහාර අවශ්‍ය වෙන්නේ නිරන්තරයෙන්. ତර කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ නිරන්තරයෙන් මේ ශරීරේ රූප කලාප නිපදවනවා. ඒ නිසා ඉන්න බවක් පේනවා. තේරෙනවද? එහෙනම් චිතක්ෂණ 17ක් තුළ මේ ශරීරේ රූප කලාප ඉපද බිඳිනවා එක චිතක්ෂණයක් තුළ. ඒ 17 වෙනුත් එකක් එක චිතක්ෂණයක් තුළ සියලු සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා. සිත් මගේ විතරද එහෙම වෙන්නේ? බාහිර අනිකුත් සියලු දෙනාගෙත් එහෙමද? හොඳයි. ඔය දේව මණ්ඩලයක් කියන අය ඉන්නව නේද? ඒ අයලට වෙනස්ද? ද ඒ අයලගේ රූප චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවද? ඒ අයලට ඇති වෙන සිතුවිලි චිතක්ෂණයක් තුල ඉපද බින්දිනවද? හා? ඒක තමයි සත්‍යය. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් නාම ධර්මයක් යම් තැනක හටගත්තොත් ඒකට අවශ්‍ය චිතක්ෂණයයි. යම් රූප ධර්මයක් යම් තැනක හටගත්තොත් ඒකට ආයශ චිතක්ෂණ 17යි. මේ ස්ටුඩිය එක ගත්තත් මේකේ තියෙන චිතක්ෂණ 17යි ආයශ. මේ සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත නැවත නැවත මේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. ගහක් වල ගස් ගල් ඉර හඳ ඇල දොළ ගංගා මේ සෑම දෙයකම චිතක්ෂණ 17යි ආයශ තියෙන්නේ. එතකොට අර දේව මණ්ඩලයගේ වැඩිද? ආ අඩුද වැඩිද? මේ අරමුණු 6කුත් තියෙනවා 12කුත් තියෙනවා. එහෙමත් තියෙනවා. ඒලකට වැඩිද එතකොට? ඒලගේ චිතක්ෂණ 14ට වැඩි කාලයක් තියෙනවද? එහෙම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර ඒගොල්ලන්ගේ සිතුවිලිත් එක චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙනවද? හවුද නැති? එහෙනම් අපි ගිහලා මොනවද ඉල්ලන්නේ? මේක වැඩි කරලා දෙන්න කියලා ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඒගොල්ලන්ගිට වැඩි කරගන්න කියන්නකෝ. ඒගොල්ලන්ට වැඩි කරගන්නත් බෑ. ඇයි? සබ්බේ සංඛාරා අනිච්ච. ඒ අය ළඟෙත් නාම ධර්මයක් ඇද්ද? ඒ සියලුම නාම ධර්මයත් එක චිතක්ෂණයක් තුළ ඉපදෙමිනවා. එයාලගේ යම් රූප ධර්මයක් ඇද්ද? චිතක්ෂණ 17ක් තුළ ඉපදෙමිනවා. අපෙත් යම් සිතක් ඇද්ද? ඒකත් එක චිතක්ෂණයක් තුළ ඉපදෙමිනවා. අපේ ශරීරෙත් යම් රූපයක් ඇද්ද? චිතක්ෂණ 17ක් තුළ ඉපදෙමිනවා. ඒගොල්ලෝ කොහොමද අපිට පිට වෙන්නේ? ඇයි පස්සෙන් යන්නේ? මේ මිත්‍යා දිට්ඨි තියෙන තාක්කල් පස්සෙන් යනවා. දැන් මේවා කිව්වහම සමහර විට ඉතින් අපිට වැරදි විදිහට සලකන්නත් පුළුවන්. ඒ තියෙන අද සමාජයේ. බුදුරජාණන් වහන්සේටත් ඒ දේ සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේට වහ දෙන්නත් හිතුවා බෑ වහ දෙන්න බෑ. අපිට දුන්නත් පේනවා. අපි එච්චර බලවත් නැහැ. බුදුරජාණන් වහන්සේට සියලු අකටයුතුකම් බුදුරජාන් වහන්සේට අරියාදු කළේ ඇයි? එයාලට ලැබෙන ප්‍රත්‍ය පහසුකම් නැති වුණා. මේ සත්‍ය දහම එලි දක්වපු තැන ඉඳලා එයාලට ලැබෙන ප්‍රත්‍ය පහසුකම් නැති වුණා. නැති වෙච්ච තැනේ බුදුරජාන් වහන්සේට අරියාදු කළා කටයුතු කළා. නමුත් බුදුරජාන් වහන්සේ ආවිසාරසංක කල්පලක්ෂ පාරමිතා පුරලා එයාව නැති කරන්න බෑ. එයා නැති වෙන්නේ. එයා සංස්කාරද මේ ඒ ආයු සංස්කාරය අතහැරියා. එයා ගිවනකමට අපිට එහෙම කරන්න බෑ. අපට වහ දුන්නොත් පේනවා. තේරෙනවද? එහෙනම් දැන් ඔය ග්‍රහයොත් කියලා දාගෙන ඉන්නවනේ කොටු කොටු ටිකක් ඇඳගෙන එහෙම. දාගෙන ඉන්නවනේ දැන්. බ්‍රහස්පති කියලා තියෙනවා. සිකුරු කියලා තියෙනවා. සෙනසුරු කියලා තියෙනවා. රවි, සඳු, බුධ ආදී වශයෙන් තියෙනවා. ඔය ග්‍රහ ලෝක වලට කොච්චර ආයශ තියෙනවද? ඒ චිත්තක්ෂණ 17යි. ඒ රූප වලින් හැදිලා තියෙන්නේ. සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාප වලින් හැදිලා තියෙන්නේ. බ්‍රාස්පති හැදිලා තියෙන වෙන දෙයකින්ද? සිකුරු හැදිලා තියෙන වෙන දෙයකින්ද? සෙනසුරු නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි විශ්වයේ තියෙන නාම රූප දෙකක් විතරයි. එහෙනම් රූප කිව්වේ සතර මහා ධාතු ආයශති චක්ෂණ 17යි. එහෙනම් සියලුම ග්‍රහයන් මොන ග්‍රහය ගත්තත් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවද? ඒ කොහොමද අපිට පිටින්? ඒගොල්ලන්ගේ ඒ රූප ඒවත් සුද්දාස්ත්‍රික කලාප ඒවත් සතර මහා ධාතු චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා නම් අපෙත් ඒ ස්වභාවයම නම් ඒගොල්ලන් කොහොමද අපිට පිහිට වෙන්නේ? ඉතින් දැන් ඔක ඇඳගෙන දාගෙන ඉන්නේ කොටු කොටු ඇඳේ. මගේ නම් හඳහන පුච්චල දාලා තියෙන්නේ. පිච්චෝම දින්දට කියලා. හයි. ඔකට කරන්න පුළුවන් දෙයක් නැහැ. නැත්නම් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. හැබැයි එහෙම කියනවා. හැබැයි කියලා හඳහනක් තරම් පිටිපස්ස පැත්තෙන් යනවා ඔක බලන්න. කමන්නේ බලාගන්න තියෙන. හොඳට බලන්න. ඔක බලපු ගමන් ගේනකොටම දාන්න මේ පුච්චලා ආ මොන හරි වෙලා තමයි එන්නේ. ඔක අරගෙන ඉතින් ලියනවා. හාමුදුරන්ට ගිහිලා කියනවා. මටත් ඇවිල්ලා දවසක් කිව්වා හාමුදුරනේ මේ අපේ දරුවට හරි අපලයි මේ මෙන්න මේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව 108 වරක් මේ හාමුදුරුවෝ කියලා කියාගන්න කිව්වා. මං කිව්වා ඕකේ තියෙන කියන්න දෙයක් නෙමෙයි ඔක තියෙන කරන්න වැඩ ටිකක් කියලා. දැන් මොකද්ද කියන්නේ? සබ්බ පාපස අකරණම් කිව්වේ මොකක්ද? අකරණ කරන්න එපා. පාප කර්ම කරන්න එපා කියලා. ඉතින් ඔක කියවලා හරියනවද? ආ? සබ්බ පාපස අකරණ කුසලස්ස කුසල් දහම් සිද්ධ කරන්න. සචිත්ත පරියෝ දපන. තමගේ සිත හදන්න. ඒ තමයි බුද්ධ අනුශාසන. සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව ඒකයි. ඉතින් ඕක කියවලා හරියනවද? කරන්නද තියෙන්නේ? ආ? මං කියෝක කියවලා හරියන්නේ නැහැ. මම ඔන්න ඔක කියවන්න හැබැයි මට තමයි ආශිර්වාද හම්බෙන්නේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ කියලා. ඒ නිසා ඔය කට්ටිය ගිහින් කියාගන්න ටිකෝ බෝධිගාව වැඩි වෙලා මට නම් ඔකේ වැඩ නැහැ. ඔකේ තියෙන්නේ කරන්න වැඩ පිළිවෙලක්. ඔව්ද නැද්ද? දික්ටි වලින් මිදෙන්න. මේ දික්ටි උපාදාන කරගෙන ඉන්නේ. ඒ ගාථාවේ තියෙන සියල්ල. සියලු පාප ධර්මයන් අයින් කරන්න. කුසල් දහම් වඩන්න. කුසල් දහම් කිව්වේ නිවන් මාර්ගට. සසර ප්‍රවෘත්තියට නෙමෙයි නිවන් මාර්ගට කුසල් දහම් වඩන්න. සචිත්ත පරියෝදපන හදන්න මොකද්ද? සිත හදන්න. ඒ මේ කෙනෙක් සිත කෙලෙසෙන්නේ අපිරිසිදු වෙන්නේ දූෂ්‍ය වෙන්නේ සිතනේ. කෙලෙස් වැඩින්නේ කොහෙද? සිතේ. එහෙනම් සිතේ ප්‍රවෘත්තියක් තියනවද? පැවැත්මක්. පැවැත්මක් තියෙනවා. එහෙනම් අර කට්ටියට මොනවද කරන්න පුළුවන් අපිට? කරන්න පුළුවන් දෙයක් තියෙනවා. කොච්චර බණ කිව්වත් ආයෙත් යනවා කිල්ලගෙන. යනවා. කමන්නේ. හැබැයි වැඩක් වෙන්නේ. නැත්නම් මේ සරණං අඤ්ඤ බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. අපිට තුනුරුවන් හැර මොනවාද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට සියල්ල දීලා තියෙන්නේ. අපි ඉන්නේ මහා කැලෑව කාලේ ඉන්න කැලෑව කියන්නේ. සතා සර්පයාගෙන් බේරෙන්න පිරිතක් කියලා තියෙනවා. කන්ද පිරිත කියලා. අපි ඔක රැයට කියලා නිදාගන්න. අලි ඉන්නවා. වලස්සු කොටිනක් නැහැ. සර්පයෝ ඉන්නවා හරියට. වැදුරට හිටියක් කන්නේ. කන්ද පිරිත කියලා පිරිතක් තියෙනවා විරූපක්කේ මේ මෙත්තම් මෙත්තම් ඒරාපතේ මේ චබ්බ්‍යාපුත්තේ මෙත්තම් මෙත්තම් කන්නා ගෝතම කේහි. ඕක කියලා නිදාගන්න. බය චකිත ලොමුද හැම ගැනීමක් ඇති වුණොත් දජග්ග සූත්‍රය කියන්නකෝ. යන්තරයක් දාලා හරියනද ඔකට? බුදුරජාණන් වහන්සේ අපේ ආරක්ෂාවට සියල්ල දීලා තියෙන්නේ. යක්ෂයන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් කරදර තියෙනවා කර්ණීය මෙත්ත සූත්‍රය කියන්නකෝ. ඕක කියන්න ගත්ත ගමන් යක්කු පෙරේතු පලාතින්නේ. තේරෙනවද? දැන් ওই කට්ටියගේ ගෙවල් වල තියෙනව නේද මේ ආරක්ෂක මුට්ටි එහෙම හදාගෙන. එල්ලගෙන තියෙනව නේද? ආ යකඩ කැලි ටිකක් දාගෙන, කම්බි කැලි ටිකක් දාගෙන, අඟුරු ටිකක් එහෙම දාගෙන, වැලි ටිකක් එහෙම දාගෙන. දැන් පන්සලේ මුකුත් නැහැ. පන්සලේ ආරක්ෂක මුට්ටි නැහැ. ඇයි? පන්සලේ තුනුරුවන් වැඩ ඉන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා පන්සලේ තියෙනවා. ශ්‍රී සද්ධර්මයේ පන්සලේ තියෙන ත්‍රිපිටකයේ තියෙන පන්සලේ මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. එනවා දෙයක් උපරිතු. කවදාවත් ඇවිල්ලා නැහැ. එන්නේ නැහැ. එනවා. දැන් ඔයගොල්ලන් ආරක්ෂාව දාන් ඉන්නේ. ආරක්ෂක මුට්ටියල ඉන්නේ. නෑ නැත්ති මේ සරණං අඤ්ඤං. බුද්ධෝ මේ සරණං වරං. එහෙනම් සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා, දික්ටිවල තියෙනවා ප්‍රවෘත්තියක්. නෑ සම්මා දික්ටියට එන්න. එහෙනම් මේ සිතේ ප්‍රවෘත්ති ආනුව සත්‍යයේ පැවැත්මක් තියනවාද? පෙරත් භවෙත් අපිට ওই දික්ටි තිබ්බා. ඒ නිසා අපි කර්ම කළා. ඒ කර්මවල ප්‍රතිඵල මේ භුක්ති විඳින්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ සංකාරපච්චය විඥානං කිව්වේ. සංකාරපච්චය විඥාන. ඒතොර අවිද්‍යා පච්චය සංකාරා සංකාරපච්චය විඥානං අතීත භවයයි වර්තමාන භවයයි සම්බන්ධ කළේ කයින්ද සිතින්ද? සිතේ ප්‍රවෘත්තියක් තියෙනවද? වර්තමාන භවය අනාගත භවය සම්බන්ධ කරන්නේ කයෙන්ද සිතෙන්ද? ඇයි ඒ? වර්තමාන ඵල පහක් භුක්ති විඳින ගමන් අපි වර්තමානයේ හේතු පහක් හදනවා. ඒ මොකක්ද? අවිද්‍යාව තාම තියෙනවා. ඒ අනුව අපි සංස්කාර හදනවා. ඒ අනුව අපිට තණ්හාව තියෙනවා. ඒ අනුව අපි උපාදාන කරනවා. උපාදානය අනුව කර්ම කරනවා. අතීත හේතු පහයි වර්තමාන ඵල පහයි වර්තමාන හේතු පහයි අනාගත ඵල පහයි. පටිච්චසමුප්පාදේ ආකාර 20ක් තියෙනවා. වට්ට තුනක් තියෙනවා. ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට. මේවා ඉදිරියේදී දේශනා කරන්න වෙන්නේ කාලය අවසන් වෙනවා. ධර්ම දේශනායි. පැහැදිලිද කියන්නේ? නිවැරදි වෙන්න සම්මා දිට්ඨියට වෙන කිසි දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තියෙනවා තුනුරුවන්. මේක වටිනා කාලයක්. තුනුරුවන් වැඩ ඉන්න කාලයක්. විශ්වයේ ලෝකේ බුද්ධ රත්නයේ බලය තාම තියෙනවා. ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ බලය තියෙනවා. මහා සංඝ රත්නයේ වැඩ ඉන්නවා. නිවැරදිව ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. නිවැරදිව ධර්මය අහන්න ත්‍රිපිටකය කියවන්නේ. මේකේ තියෙන අභිධර්ම සූත්‍ර විනය කියලා. කියවන්න වෙන ඒවා කියවන්න යන්න එපා. ඔය මනෝකාය ගන්ධබ්බ අවස්ථාව අන්තරා භවය ඔය කියවන්න යන්න එපා. අන්තරා භවයක් කිව්වොත් භව හතරක් වෙනවා. බුදුරජාණන් වහන්සේ හතරක් දේශනා කළා තියෙනවද තුනයිද? කාම භව, රූප භව, අරූප භව. එච්චරයි භව. තව තියෙන ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව, සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඥාසංඤී භව එහෙමත් දේශනා කරලා තියෙනවා. හැබැයි භව තුනයි. ඒ ඔක්කොම ගත්තොත් තුන් භවයට ඇතුළත් වෙනවා. කාම භව, රූප භව, අරූප භව. අන්තරා භවය කියලා ගත්තොත් භව හතරයි. ආ එතකොට දහම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. අන්තරා භවයක් නැහැ. මම පෙන්වන්නේ දැන් එක චිතක්ෂණයක් තුළ භව දෙක එහෙනම් මෙහෙම ගිහිලා බහින එකක්ද තියෙන්නේ? මෙතනින් නැති වෙනත් එකම අතන හටගෙන ඉවරයි. එහෙනම් මේ සිතේ ප්‍රවෘත්තිය නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ කරගන්න උච්ඡේද දිට්ඨිය දුරු වෙනවා. සාස්වත දිට්ඨිය ගැන ඊගව ධර්ම දේශනාවේදී කියනවා. ඉතින් ඔක තව පැහැදිලි කරන පටිච්චසමුප්පාදයෙන් ඉදිරියේදී ඒතකොට හොඳටම වැටහෙයි. සම්මාදිට්ඨියට එන පටිච්චසමුප්පාදය නිවැරදිව අවබෝධ කර ගන්න ඕනේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම පෙරවන් සරණයි